අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ බොහොම වැදගත් සූත්‍රයක් ගැන. අස්සලායන සූත්‍රය. ඔව් විශේෂයෙන් මේකේන බ්‍රාහ්මණ වංශයේ ශ්‍රේෂ්ඨත්වය ගැන තිබුණ අදහසක් සහ බුදුන් වහන්සේකට දක්වපු ප්‍රතිචාරය ගැන නේද? හරියටම. අපේ කතාවට පදනම් වෙන්නේ අස්සලායන සූත්‍රයේම කොටස්. කතාව ආරම්භෙන්නේ සෙවෙත් නුවරින්. එහි බමුණන් පිරිසක් ඉන්නවා. එයාලා අතර කතාවක් යනවා බුදුන් වහන්සේ දේශනා කරනවා කියලා මේ හැම වර්ණයකටම ඒ කියන්නේ ශාත්‍රීය බ්‍රාහමණ වෛශ්‍ය ශූද්‍ර ඔව් ඔය හතරටම ඔව් ඔය හතරටම එක වගේ පිරිසිදු වෙන්න පුළුවන් කියලා. ඉතින් මේකේ ගොල්ලන්ට ටිකක් ප්‍රශ්නයක් වෙනවා. ඇත්තටම. මොකද එයාලගේ මතය හාත්පසින්ම වෙනස්. ඉතින් එයාලා හොයන කවුද මේ ගැන බුදුන් වහන්සේ එක්කකින් කතා කරන්නේ වාද කරන්නේ කියලා. එතකොට එයාලා තෝරගන්නේ කවද? අස්සලායන කියලා තරුණ බ්‍රාහ්මණෙක්. එයා ඒ වෙනකොටත් වේදය ගැන, ඒ කියන්නේ ඒ ශාස්ත්‍ර ගැන හැම හොඳට දන්න කෙනෙක්. හරිම දක්ෂ කෙනෙක් වෙන්න ඇති. ඇව්. තරුණ වුණාට ප්‍රසිද්ධයි. හැබැයි මුලදී ආ ටිකක් අදිමදි කරනවා. අකමැති වෙනවා. ඇයි එයා කියනවා බුදුන් වහන්සේ ධර්මානුකූලව කතා කරන කෙනෙක්. ඒ කියන්නේ නිකන් තර්ක විතරක් නෙවෙයි. සත්‍ය මත පිහිටලා කතා කරන නිසා වාදෙන් දිනන්න අමාරුයි කියලා. බුද්ධිමත්ක් සේරුවක්. ඒත් ඉතින් යන්න වෙනවා. ඕ අනිත් බමුණෝ බල කරනවා. ඉතින් අන්තිමේදී එයා බුදුන් වහන්සේ හම්බ වෙන්න යන්න තීරණය කරනවා. හරි අපි බලමු එතන මොකද වෙන්නේ කියලා. අස්සලා යන ගිහින් බුදුන් වහන්සේට මොකන්ද කියන්නේ අර බමුණන්ගේ මතය? ඔව්. එයා කෙලින්ම කාරණේට බහිනවා. කියනවා ස්වාමිනී බ්‍රාහමණයන්ගේ අදහස තමයි බ්‍රාහමණයන් විතරයි ශ්‍රේෂ්ඨ වර්ණය අනිත් ඔක්කොම වර්ණේ හීනයි හීනයි ඔව් බ්‍රාහමණයන් සුදුයි, අනිත් වර්ණ කළුයි. බ්‍රාහමණයන් විතරයි පිරිසිදු වෙන්නේ, අනිත් අය පිරිසිදු වෙන්නේ නැහැ. මොකද බ්‍රාහමණයන් තමයි මහා බ්‍රහ්මයාගේ මූයින් උපන්නේ. බ්‍රහ්ම නිර්මිතයි, බ්‍රහ්ම දායාද ලබන්නේ. හ්ම්. ඒ කියන්නේ අනිත් අය පහත් බ්‍රහ්මයාගෙන ආපු අය නෙවෙයි කියන එක. හරියටම ඒක තමයි ඒ කාලේ තිබුණු බලවත් මතය. ඉතින් බුදුන් වහන්සේ මේකට කොහොමද මුහුණ දෙන්නේ? මොකද්ද පළවෙනි ප්‍රතිචාරය? උන්වහන්සේ අහන්නේ හරිම පොළවේ පය ගහලා අහන ප්‍රශ්නයක්. ඒ කියන්නේ උන්වහන්සේ අහනවා අස්ලායන ওই බ්‍රාහ්මණ කාන්තාවෝ ඉන්නවනේ. එයාලා ඍතු වෙනවා පේනව නේද? ගැප් ගන්නවා, දරුවෝ වදනවා, ඒ දරුවන්ට කිරිපොවනවා. මේවා ඇත්ත නේද කියලා. ඔව් ඉතින් ඒක ඇත්තනේ. අස්ලායනට ඌ කියන්න වෙනවා. එතකොට බුදුන් වහන්සේ අහනවා එහෙම කාන්තාවන්ගෙන්, ඒ කියන්නේ මිනිස් යෝනියකින්ම උපදින බ්‍රාහ්මණයෝ කොහොමද Taman විතරක් ශ්‍රේෂ්ඨයි බ්‍රහ්මයාගේ මුවින් උපන්නා කියලා කියන්නේ කියලා. ආහා ඒකනම් කෙලින්ම අර දිව්‍යමේ උපත කියන කතාවට අභියෝගයක්. හරියටම මිනිස්සු විදිහටම ඉපදෙනවා නම් කොහොමද මේ විශේෂත්වය එන්නේ කියන එකයි ප්‍රශ්න කරන්නේ. බොහොම ප්‍රායෝගික තර්කයක්. ඊළඟට මොකද්ද සාකච්ඡා වෙන්නේ? අර මායිම් ප්‍රදේශ ගැනත් කතාවක් එනව නේද? ඕ උන්වහන්සේ අනවා යෝන කාම්බෝජ වගේ ප්‍රත්‍යන්ත දේශ සීමාවල තියෙන සමාජ ක්‍රමය ගැන අස්සලායන ඔහෙ අහලා තියෙනවා මේ පැතිවල තියෙන වර්ණ දෙකයි කියලා. ඒ තමයි ස්වාමියා සහ සේවකයා. ස්වාමියා සහ සේවකයා විතරක්ද ක්ෂේත්‍රීය බ්‍රාහමණය එහෙම නැන්ද? අන්න ඒක තමයි. එහෙම බෙදීමක් නෑලු. තියෙන්නේ පාලකයා සහ පාලිතයා නැත්තම් ස්වාමියා සහ සේවකයා විතරයි. ඒකේ වැදගත්කම මොකද්ද? වැදගත්ම දේ තමයි එහි ස්වාමියෙක් වෙලා ඉන්න කෙනාට සේවකයෙක් වෙන්න පුළුවන්ලු සේවකයෙක් වෙලා ඉන්න කෙනාට ස්වාමියෙක් වෙන්නත් පුළුවන්ලු ආ ඒ කියන්නේ උපතින්ම ලැබෙන ස්ථිර තත්වයක් නෙවෙයි එහි තියෙන්නේ හරියටම මාරු වෙන්න පුළුවන් අස්සලා යනත් ඒක අහලා තියෙනවා කියලා පිළිගන්නවා ඉතින් බුදුන් වහන්සේ පෙන්වා දෙනවා අර බ්‍රාහ්මණයෝ කියන උපතින් එන ශ්‍රේෂ්ඨත්වය කියන කාරණය හැමතැනම වළංගු නෑ කියලා. ඒක එක සමාජයක හදාගත්ත දෙයක් විතරයි. හරිම වැදගත් කරුණක් ඒක. සමාජයෙන් සමාජයට වෙනස් වෙන දෙයක් මිසක් নিরপেক্ষ දෙයක් නෙවෙයි කියන එක. ඔව් හරි. ඒතෝට ඊළමට එන තර්කය මං හිතන්නේ කර්මය සම්බන්ධයි නේද? පව්පින් ගැන. අම් උන්නසනවා අස්ලායන හිතන්නකෝ කෙනෙක් සතුන් මරනවා සොරකම් කරනවා කාමයේ වරදවා හැසිරෙනවා බුරු කියනවා ඔය වගේ පව් කරනවා කියලා. එහෙම කෙනෙක් ශාත්‍රීය වුණත්, බ්‍රාහ්මණ වුණත්, වෛශ්‍ය වුණත්, ශූද්‍ර වුණත්, ඒ කියන්නේ ඕනෑම වර්ණයක වුණත්, ඒ කෙනායි අකුසල කර්මයේ විපාක විදියට මරණින් මතු දුගදියක අපායක යනවද නැද්ද? ඉතින් අස්ලායනේ මොකද කියන්නේ? එයාට පිළිගන්න වෙනවා. ඔව්, එහෙම වෙනවා කියලා. වර්ණය අදාළ නැහැ. කරන දේ යනුව අපාය යනවා. ඒ වගේම පින් කරන එක ගැනත් අහනවද? ඔව්. අනික් පැත්ත. සතුන් මැරීමෙන් වැළකෙන සොරකමින් වැළකෙන ওই විදිහට පින්දහම් කරන කෙනෙක් එයා කවුරු වුණත් ශාත්‍රීය බ්‍රාහමණ වෛශ්‍ය ශූද්‍ර එයා ඒ කුසල කර්මයේ බලයෙන් සුගතියක ස්වර්ගයක උපදිනවද නැද්ද? ඒකට තස්ලායනේ ඔව් කියන්නේ නැති. අනිවාර්යෙන්ම. එයා පිළිගන්නවා කරන ක්‍රියාවනෝ තමයි සුගතිය හෝ දුගතිය ලැබෙන්නේ. උපන් වර්ණය අනුව නෙවෙයි කියලා. ඒ කියන්නේ අර බ්‍රාහමණයෝ කියපු පිරිසිදුකම කියන එක තියෙන උපත නෙදේ ක්‍රියාවේ කියන එකට එනෝ නේද? හරියට මෙතරට තමයි එන්නේ. පිරිසිදු බව හෝ අපිරිසිදු බව තීරණය දෙන ක්‍රියාවෙන්. බුදුන් වහන්සේ තව අහනවා මේ රටේ කෙනෙක්ට පුළුවන් ද මෙත්සිත වඩන්න අස්සලායන කිනු පුළුවන් කියලා. ඒක කරන්න පුළුවන් බ්‍රාහමණයන්ට විතරක්ද නැත්නම් අනිත් අයටත් පුළුවන්ද? අනිත් අයටත් පුළුවන් වෙන්න එපායි. ඔව්. අස්සලායන කියන හැමෝටම පුළුවන් කියලා. එතකොට ගඟකට ගිහින් නාලා ඇඟ තියෙන කුණු දූවිලි හොදගන්න එක ඒක කරන්න පුළුවන් කාටද? ඒකත් ඉතින් හැමෝටම පුළුවන්. අන්න ඒකයි. අස්සලායනි ඒවත් පිළිගන්නවා. ඉතින් ඒ මානසික පිරිසිදුකමයි ශාරීරික පිරිසිදුකමයි කියන දෙකම වර්ණයෙන් සීමා වෙන්නේ නැහැ කියලා ඔප්පු වෙනවා. හරිම පැහැදිලි. ඊළඟට අර ගිනි උපමාව. ඒකත් හරිම ප්‍රබලයි නේද? ඔව් ඒක තමයි මේ කතාවේ තවත් උච්චතම අවස්ථාවක්. උන්වන්සේ අහනවා අස්සලායන හිතන්නකෝ කෙනෙක්ට ගින්දරක් දල්ව ගන්න ඕන වුණා කියලා. හ්ම්. එයා උඩ ලී කෑල්ලකුයි යට ලී කෑල්ලකුයි අරගෙන අර මන්තනය කියලා කියන්නේ දණ්ඩක් අරන් අතුල්ලල ගින්දර ගන්න. ඔව්. ඒ කාලේ ගිනි ගන්න විදිහ. හිතන්නකෝ උඩ ලී කෑල්ල ගත්තේ සල් සප්පු සඳුන් වබි හොඳ උසස් කියලා හිතන ලියකින් අනිත් පැත්තෙන් තව කෙනෙක් ගිනි ගන්නවා පහත් කියලා හිතන සමහර විට සුනකෙක් නාපු දර කෑල්ලකින් එහෙම නැත්නම් ඒරණ්ඩ වගේ ලියකින්. හරි. දැන් ලොයි විද දෙකෙන් ගන්න ගින්දරවල දෙක අතර වෙනසක් තියනද? එක ගින්නක දැල්ලට වඩා අනික් ගින්නේ දැල්ල දීප්තිමත්ද? පාට වෙනස්ද? එළිය වෙනස්ද? නැත්නම් ඒ ගින්නෙන් කරන්න පුළුවන් දේවල් උයන එක වගේ ඒවයේ වෙනසක් තියනවද? නෑ. ඉතින් ගින්දර කියන්නේ ගින්දරම නෑ. මොන ලියෙන් ගත්තත්. අන්න ඒකයි. අස්සලා එනත් ඒකට එකඟ වෙනවා. ගින්න හැම එකම එකයි. ත්‍රිබුදුන් වහන්සේ කියනවා ඒ වගේම තමයි අස්සලායන වර්ණ්‍ය කුමකුණත් ඒ මිනිස්යා තුල තියෙන හැකියාව ගුණවත්කම කියන දේ එකයි. උපතින් එන විශේෂ ශ්‍රේෂ්ඨත්වයක් නැහැ. හරියට ගින්දරේ වෙනසක් නැහැ වගේ. හරිම අපූර්ව උපමාවක්. ඒ කියන්නේ මනුස්සකමට කුලේ අදාළ නැහැ කියන එක. ඔව් හරියටම. එකෙක් එකතු වුණා කියලා එයාලක දරුවෙක් ලැබුණොත් ඒ දරුවට කියන්නේ මොකක් කියලාද? එයා ක්ෂත්‍රියද බ්‍රාහ්මණද? අම්මගේ පැත්තෙන් බැලුවොත් බ්‍රාහ්මණ. තාත්තගේ පැත්තෙන් ක්ෂත්‍රිය. අන්න ඒකයි. අස්සලායනත් කියනවා එයාට ක්ෂත්‍රිය කියලාත් කියන්න පුළුවන් බ්‍රාහ්මණ කියලාත් කියන්න පුළුවන් කියලා. ඉකින් ඒකෙන් පේනෝ නේද මේ බෙදීම කොච්චර අවුල් සහගතද නැත්නම් දුර්වලද කියලා? ඔව්. ඒ උපත පදනම් කරගත්තු වර්ගීකරණය එතනදි බිඳ වැටෙනවා. ඒක එච්චර ස්ථිර දෙයක් නෙවෙයි. හරි. අපි එනවා දැන් අවසාන තර්කය වගේ එකකට. දැනුමද සීලයද වැදගත් කියන තැනට. බුදුන් වහන්සේ අහනවා අස්සලායන හිතන් එකම මවකට දාව උපන් සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. ඔව්. එක්කෙනෙක් හොඳට වේද ඉගෙනගෙන තියෙනවා. ශාස්ත්‍ර දන්නවා. හැබැයි එයා දුස්සීලයි. පව් කරනවා. අනිත් කෙනා වේද ඉගෙනගෙන නෑ, ශාස්ත්‍ර දන්නේ නෑ. ඒත් එයා සිල්වත් ගුණවත්. හරි. දැන් මේ දෙන්නගෙන් බ්‍රාහමණියෝ දානයක් දෙනකොට, ශ්‍රාද්ධයක් කරනකොට මුලින්ම වළන් දෙන්නේ, මුල්තන දෙන්නේ කාටද? අර වේදය දන්න දුස්සීල කෙනාටද නැත්නම් වේදය නොදන්න සිල්වත් කෙනාටද? ඒක නම් හොඳ ප්‍රශ්නයක්. මොකද අසලයිනගේ උත්තරේ. අසලයින පිළිගන්නවා මුල් තැන දෙන්නේ අර සිල්වත් ගුණවත් කෙනාට කේඩා. ආ, ඒ කියන්නේ වේදයේ කියන දනුමටත් වඩා කුලයටත් වඩා ගුණවත්කම සීලයේ ඉහළින් සැලකනවා කියන එක. ඔව්. එතනදී ප්‍රායෝගිකවම බ්‍රාහමණයන් පවා ගුණවත්කමට මුල් තැන දෙන බව අසලායනම පිළිගන්නවා. ඉතින් මේ ඔක්කොම තර්ක ඉස්සරහා අසලායනට මොකද වෙන්නේ? එයාට කතා කරගන්න දෙයක් නැති වේ යනවා සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වෙලව තමන්ගේ මතය වැරදි කියලා බුදුන් වහන්සේගේ තර්කයේ නිවැරදි කියලා යාට වැටහෙනවා. පරාජය පිළිගන්නවා. ඉතින් මේ මුළු සංවාදයේම මේ ගැඹුරු විමසුමෙන් අපිට පැහැදිලි වෙන්නේ උපත පදනම් කරගත්තු කුලය වර්ණය කියන සංකල්පය කොච්චර දුර්වලද බුදුන් වහන්සේ ඒක කොච්චර තර්කානුකූලව ප්‍රායෝගික උදාහරණ එක්ක බිඳ දැම්මද කියන එක. ශ්‍රේෂ්ඨත්වය පිරිසිදුකම ලැබෙන්නේ කෙනෙක් කරන ක්‍රියාවෙන් මිසක් උපතින් නෙවෙයි කියන එක. ඒ කාලේ හැටියට මේක ලොකු විප්ලවීය අදහසක් වෙන්නේ නැතේ. අනිවාර්යයෙන්ම මොකද සමාජයේ සම්පූර්ණයම මගේ ඒ වර්ණ භේදය මත පදනම් වෙලා තිබුණේ. ඉතින් මේක ඒ මුල් බෑගත්තු විශ්වාසවලට එල්ල කරපු ප්‍රබල අභියෝගයක්. පුද්ගලයෙක්ව මනින්න ඕන කුලයෙන් නෙවෙයි, එයාගේ චරිතයෙන්, ක්‍රියාවෙන් කියන එක තමයි පණිවිඩය. අවසාන වශයෙන් අහනන්ගේ අවධානයට යොමු කරන්න දෙයක් තියෙනවා. සූත්‍රයේ අවසානයේදී කියවෙනෝ අස්සලා යන්න බුදුන් වහන්සේව සරණ යනවා කියලා. ඔව්. එයා උපාසකයෙක් බවට පත් වෙනවා. ඉතින් හිතන්න දෙයක් තමයි තමන්ගේ අනන්‍යතාවයත් එක්ක බැඳුණු සමාජය විසින් ඉහළින්ම පිළිගත්තු සමරවිට දිව්‍යමයයි කියලා පවා හිතාගෙන හිටපු මතවාදයක්. හ්ම්. ගැඹුරට කාවැදලා තිබුණු දෙයක්. ඔව්. එහෙම දෙයක් තර්කයේ හැමුවේ සදාචාරාත්මක කරුණු හැමුවේ ප්‍රශ්න කරලා ඒක වැරදි කියලා පිළිඅරගෙන අත්හරින්න තරම් කෙනෙක්ව පොළඹවන්න මොන වගේ දේවල් බලපාන්නේ නැතිද? ඒක ගැනත් හිතන්න වටිනවා.